බොහොම පිං ස්වාමීන් වහන්සේ. තවත් ප්‍රශ්නයක් තියෙනවා. වටිනා වුණත් ද්වේෂයෙන් නම් කියා දෙන්නේ යම් කරුණක්. එතනදී අපි හිත සකස් කරගත්තේ යුත්තේ කෙසේද? ද්වේෂයෙන් තොරව එක කියා දෙන්න. ඒ කියන්නේ අනිත් කෙනාට සිද්ධ වෙන යහපත දකින. දැන් අපිට අනිත් කෙනාට යහපතද අයහපතද කියන කතාවක් නෙමෙයි ගොඩාක් දේවල් අපි මේ වාගේ හොඳටයි කියන්නේ කිව්වට ඒක ඇතුලේ තියෙන්නේ මොකද්ද? දැන් මෙයා මේ වැරද්ද කළොත් එහෙම මේකේ කොනක් මටත් එනවා. දැන් ළමයා වැරද්දක් කළොත් මේගොල්ලෝ ලොකු වෙනකොට අහවලාගේ දරුවෝ අහවලුන්නේ ළමයි හදලා නැහැ හරිය. ඒතර ඒකේ කොනක් මට එන එකේ ප්‍රශ්නෙටයි මම කෑ ගහන්නේ ගොඩක් වෙලා. නෝන වැරද්දක් කළාම මහත්තයාට තරහ එන්නේ මහත්තයා වැරද්දක් කළාට නෝන තරහ එන්නේ මොකද දැන් මේ මගේ කොටහක්. එයා මොකක් හරි අවුලක් ඇති කරගත්තොත් ඒකේ කොටහක් මටත් එනවා. අන්නේ විදිහට මොකක් හරි උපාදාන කරගෙන තමයි ওই ගස්ඨණය ඇති වෙන්නේ. එහෙම නැත්නම් මේ අනිත් කෙනාගේ යහපත යහපත ගැන හිතනවා නම් කොහොමද ගැටුමක් ඇති ඒ නිසා මේක මේ කතා කරන්නේ අනිත් අය ගැන නෙමෙයි මාත් ඇතුළත් මට උනත් තව කෙනෙකුට උපදේශයක් දෙන්න ගියාම තරහක් එන්නේ ඒකේ මොකක් හරි මට තියෙන සම්බන්ධතාවයක් දැකලා ඒක උපාදාන කරගෙන දැන් මේකේ මටත් කොනක් එනවා මටත් බැනුම් අහන්න වෙනවා මටත් මේකෙන් නින්දාවක් ලබන්න වෙනවා කියන එක ඇතුලේ තියෙනවා ඒ නිසායි අපිට එච්චර කලබලයක් කොලප්පුවක් ඇති වෙන්නේ එහෙම නැත්නම් ඉතින් අනිත් කෙනා වැරදි කරනකොට අපි ඕන තරම් කොච්චර hina වෙලා නිකන් ඉන්නවද අනිත් කෙනා කරන වැරදි දැකලා. ඒවා උපහාසයට ලක් කරනවා. සමහරු ඉන්නේ තව ටිකක් ඒ මනුස්සයා වැරද්දටම ඇදලා දාලා තව ටිකක් මේ අර සමාජයේ කියන හැටියට අන්දලා තියලා සතුටු වෙන අය හැබැයි සමහර කෙනෙක් වැරදි කරනකොට විතරක් ඒ අයට තරහ එනවා. ඒ මොකක් නිසා? ඒ තමන් හිතන්න පුරුදු වෙලා තියෙන රටාවත් එක්කන. ඉතින් ඒ නිසා අනිත් අය වැරදි කරනකොට ඒ වැරද්දෙන් මුදවා ගන්න උත්සාහ කිරීම හොඳයි. එතකොට ඒත් එක්ක තමන්ගේ මනසේ දුර්වලකමක් මතුවෙනවා නම් ඒක දකින්න ඕන. ඒක දැකලා ඒක සකස් කරගන්න ඕන. අර කරන වැඩේ නවත්තන එක නෙමෙයි. එහෙම ද්වේෂයක් ඇති කරගන්න නැතිව අනිත් කෙනාට උපදෙස් දීලා අනිත් කෙනා වරදින් මුදව ගන්නේ කොහොමද කියන තැනටයි පුහුණු වෙන්නේ. අපිට මේක අතහැරලා දාන එක ලේසි. අතහැරලා දැම්මන් පස්සේ අපි දිනුම් වගේ තමයි හිතෙන්නේ. එතන වෙන්නෙම පරාජිත බව. මොකද මෙතෙක් අපි ඒ ගුණය ප්‍රගුණ කරලා මේ ජීවිතයේ ගුණය ප්‍රගුණ කරන් ලැබිච්ච අවස්ථාව මම අතහැරලා දාන. ඉතින් ඒක මේ ලොකු අත්හැරීමේ ගුණයක් වගේ අපිට පේනවා. එතකොට ඒවා අත්හැරීම නෙමෙයි අත්හරින්න නැති අකමැති දෙ නෙමෙයි කැමැත්තයි නෛෂ්කාම්ම්‍ය කාමයයි අතහරින්නේ කැමැති වෙන බවයි අතහරින්නේ අකමැති දේවල් නෙමෙයි අකමැති දේවල් අතහරින එක සත්‍තුත් කරන අකමැති දේවල් අතහැරලා නිවන් දකින්න බෑ. කැමති දේ අතහැරලා නිවන් දකින්නත් බෑ. ඒ කැමති දෙයට තියෙන කැමැත්ත අතහරින්නට. ඒ තමයි නෛෂ්කාම්ම කියලා. ඊළඟට එච්චරයි හම්දුනේ ප්‍රශ්න තියෙන බොහොම පිං අවසරයි.